සදහම් පෙළහරේ 134 වන ධර්ම දේශනාව ලෙසින් මෙලෙස ආරම්භන්නට සූදානම් වන්නේ. සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කතමෝච වික්කවේ ආසවා විනෝදනා පහතබ්බා ඉද වික්කවේ වික්ඛු පටිසංකායෝ නිසෝ uppannං අකුසලානං ධම්මානං නාදිවාසේති පජාති විනෝදේති ග්‍රන්ති කරෝති අනභාවං ගමේති uppannang ව්‍යාපාද විතක්කං නාදි වාකේති පජහති විනෝදේති ජන්ති කරෝති අනභාවංගමේති uppannang විහිංසා විතක්කං නාදි වාසේති පජහති විනෝදේති විහන්ති කරෝති අනභාවංගමේති uppannūpannē pāpakē akusalē dhammē nādi vāseeti pajahati vinodeti යන්ති කරෝති අනභවංගමේති තී සද්ධාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ මානසිකාරය නිවැරදි සිතුවිලි ඇති වෙන විදිහට සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්නවා සසර සූපත් කරගන්නවා දුක් නැති කරගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් හැමෝම කොයම් හෝ ආකාරයකින් කටයුතු කරලා දේශනාවේ සඳහන් වෙන ආකාරයට කළ යුතු දේ නොකළ යුතු දේ सिद्ध කරලා පින්නත් මේ අපි කොහොම හරි ඒ උතුම් නිවන අරමුණු වෙන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් වල ඇලී ගැලී වාසය කරමින් හැමදාම රැඳිලා ඔය වෙලාවක හරි මැරලා යනවා. ඉතින් ඒකින්ද අද දවසේ අපි සූදානම් වෙන්නේ සියලු ආශ්‍රයයන් දුරු කිරීම පිළිබඳ දේශනා කරලා තියෙන දේශනාවේ විනෝදනා පහතබ්බා කියන කොටසේ දෙවෙනි කාරණාවේ ඉඳලා සාකච්ඡා කරා. පළවෙනි කාරණාව ඊට දවස් අපි සාකච්ඡා කරා ඒ තමයි නාදිවාසීති කියන කොටස. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් වලින් මතක ඇති මේ අත්තන්ට ධර්මස්මරණය කරපු අයට ඉන්ද්‍රියන් වලින් අරමුණු අරගෙන තමයි අපි මේ හිතේ තැවිලි දැවිලි සහිත ආස්ත්‍රයන් ඉපදුනේ. තැවිලි දැවිලි මොකද ඇහෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්ධ රස ස්පර්ශයන් ලබලා ඒවා සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා අපේ චිත්ත සංකාන වලට දැනුණා. ඒ දැනෙච්ච දේවල් අපි නැවත නැවත නැවත නැවත ඒවම ඒවම අරමුණු කර කර අරමුණු කර කර අරමුණු කර ඒවා යෙදුණා. ආන්ගේ නැවත නැවත සතුටු වෙනකොට ඒ වාගේ අපේ හිත සතුටු වුණා විතර නෙවෙයි ඇලුනා. ඇලුනා විතරක් නෙවෙයි ඒවා ග්‍රහණය වුණා. අන්නේ ග්‍රහණය වෙච්ච වස්තු ඇලිච්ච වස්තු නැති වෙනකොට අපිට අතුලාන්ත රිදීම් අතුලාන්ත දැවීම් අතුලාන්ත පිච්චීම් ඇතුළෙන්ම ඇති වෙන පීඩාකාරී ස්වභාවයන් දැනට තියෙනවා. ඒ ඇතුළුනේ ඇහැකරනාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් වලින් ඒ ඒ රූප ශබ්ද ගන්ධ ස්පර්ශ ධම්ම ආදිය දැකීමෙන් ඇසීමෙන් විඳීමෙන් ඉතින් ඒවා විඳින්න එපා කියලා ඇස් පියාගෙන ඉන්න කියලා නෙවෙයි මේ මේ කියන්නේ මොකක්ද ඒ වාගෙන් අපි ඒවා ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒවා භාවිතා කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ සඳහා අපේ මනස තමයි මේ පණිවිඩය දෙන්න ඕනේ අපිට. ඇහැට රූපයක් දැකලා මම වේගෙන් ඒක ඒ රූපයෙන් හින්දා සතුටු වෙන්න මගේ හිත මාව පොළඹනකොට පින්නත් ඒ රූපයෙන් හින්දා සතුටට මගේ හිත පොළඹ නැවත හැරිලා බලන්න නැවත හැරිලා බලන්න කියලා පොළඹවනකොට මගේ හිත මගේ සිතෙන්ම ඕවා හැරි හැරි බලලා සතුටු වුණොත් ඒකේ බැඳෙනවා බැඳෙනවා ලොකු කරදරකාරී තත්යකට මේ ජීවිතේත් සසර ජීවිතේත්පත් වෙනවා කියලා මගේම මනස මටම මගේම මනස මටම පණිවිඩ දෙන්න ඕන. මගේ පැත්තෙන්ම ඇලෙන්න හදනකොට මගේ පැත්තෙන්ම ඒක ප්‍රතිවිරුද්ධ බලවේග හැදෙන්න ඕනේ. එහෙම නේද? හරි. දැන් අද අද ඒකේ දෙවෙනි පියවර. පළවෙනි පියවර අපි ඒ විදිහට මනස සකස් කරගන්න හැටි ගැන කතා කරා. දැන් කොහොම හරි කරලා ඇකලන ආසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක අකුසල හැඟීම් එලක එnde එnde අදාළ දේවල් සිද්ධ වුණොත් යම් විදිහකින් ඊට පස්සේ අපිට දැනෙන අපි හිතමුකෝ දැන් යම් කිසි කැමැති රූපයක් දැක්ක දැන් දකින්නකොටම මේක දැකලා මගේ හිත දැන් විතර්ක පහල කරමින් නැවත හැරි හැරි බලන්නයි හදන්නේ. එතකොට මගේ හිතම මට කිව්වා ඔහොම බලලා තමයි දැන් පහුගිය කාලේ මේ දැන් තවෙන දැවෙන පිච්චෙන ඒවා හදාගත්තේ කියලා මගේ මනස මට කිව්වා. එහෙම කියලා ඒක එන්න දෙන්නේ නැතුව වළක්ව ගත්තා. ඒකට අපි ඊයේ දවසේ කිව්වා නාඩි වාක්‍යයේදී කියලා. ඒ විදිහට කියන විදිහට මගේ මනස සකස් කරගත්තා. ඒක එහෙම කරන කරන එක හැම වෙලේම සාර්ථක වෙයිද? හැම වෙලේම ඒක එහෙම කරන එක සාර්ථක වෙයිද? මොකද කියන්නේ? සාර්ථක වෙන්නේ නැහැ. සමහර වෙලාවට සාර්ථක වෙයි. සමහර වෙලාවට ඒ මුරකාරයව පෙරලගෙන නේද? ඒ ඒ සීමාව පැනගෙන ඉන්ද්‍රියන් පරිවසමින් මොකද වෙන්නේ? ඇතුළට එනවා සමහර වෙලාවට. හරි අපිටම ලස්සන රූපයක් ආවේ කියලා. හරිද? දැන් ඉස්සර නම් නැත්තම් ධර්මයේ ධර්මයේ තුලට එන්න ඉස්සෙල්ලා නැත්තම් දැන්ට ධර්මයේ තුලට ඇවිල්ලා නැති අය. ලස්සන රූපයක්. අපි හිතමුකෝ වෙන මොකවත් ඕනේ නැහැ මුළු පුරා කියලා හිතන්නේ. හරිද? ඒ කියන්නේ යම්කිසි රූපයක් සුබ වශයෙන් අරගෙන නැත්නම් රාගාදී කියලා ස්ථර්ම වලට ගෝචර වෙන රූපයක් කියලා හිතන්නේ. මේ කුමන හෝ රූපයක් මම දැකලා මම දැන් ආපහු යන්න යන්නේ. දැක්ක පාරේ යද්දි නැත්නම් ගමනක් යද්දි නැත්නම් කාර්යාලයේ දැක්කා. පන්සලේ දැක්කා. දැකලා ආපහු යන්න යන්නේ. හරිද? දැකලා මම මොකද කරන්නේ මාව මට අර මම දීලා තියෙන පණිවිඩය මගේ මනසෙන් ආවේ නැහැ. ඒකලා එතනින් පැනගත්තා මෙයා. හරිද? ඒ කියන්නේ දැන් ඊයේ දවසේ අපි කතා කරේ නාදි රාශිති කියලා ඒක නවත්ත ගන්න ඕනේ කියලා. අන්න එතනින් පැනගත්තා. පැනගත්ත දැන් මොකද වෙලා තියෙන්නේ? මට හැම වෙලේම මෙන්න මතක් වෙන ගන්නට. ඒ රූපේ මතක් වෙන සුබ වශයෙන් මතක් වෙන සුබ වශයෙන් මතක් වෙන ආයෙ දකින්න තියෙනවා නම් කියලා හිතෙනවා. හරිද? එහෙම මතක් වෙනකොට ඇතිවන්නේ සැප හැඟීමක්ද නැද්ද? සාමාන්‍ය මිනිස්සුන්ට ඇති වෙන්නේ සැප හැඟීම. එහෙම මතක් වෙනකොට දුක් හැඳිනීමක් දෝමනස්යක් ඇති වුණොත් ඒ රූප මගේ ළඟ නැවත නැවත එහෙම සකස් වෙන්න ඉඩ තියයිද මම නැද්ද? දෝමනස්යක් ඇති වුණා. දුකක් ඇති වුණා. හරිද? එහෙනම් එහෙම දුකක් ඇති වෙන්නේ නැතුව සැප හැඟීමක් ඇති වුණොත් නැවත ඒ රූපය දැකීමේ ආසාවකට මාව පත් වෙනවද නැද්ද? ඒ විදිහට ඉස්සරහට ගියොත් මොනවා වේද? ඒ රූපයට මාව අනිවාර්යයෙන්ම බැඳෙනවද නැද්ද? ඒ රූපයට මම අනිවාර්යයෙන්ම බැඳෙනවා. බැඳුනොත් තැවිලි දැවිලි සහිත ආස්තවය උපදිනවා. නේද? එහෙනම් සැපහැඟීමක් එන්නේ නැතුව ඒක නොවිය යුක්තක් වුණා. නොවිය යුක්තක් වුණා. ඒක නොවෙන්න ඕන දෙයක් කියලා දෝමනස්තයක් අපේ හිතේ උපදින අය මේ ලෝකේ නැහැ කියලාද හිතන්නේ. ඇහෙන් රූප දැක කනෙන් ශබ්ද අසා නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්ධ රස ස්පර්ශයන් ලබා ඒ වාගෙන් ඒවා අභිනන්දනය කොට ඇතුලේ රැඳුනා වාගේ දැනෙනකොට දෝමනස්ත උපදින අයියෝ මේක හරියන්නේ නැහැ මේක කොහොමත්ම හරියන්නේ නැහැ මේක නොවිය යුක්තක් වුණා නොවිය යුක්තක් වුණා කියලා ඇත්තම කියනවා නම් ඉපදිය යුත්තේ එහෙම දෝමනස්යක්ද නැද්ද? හරි විදිහට නම් උපදින්න ඕනේ එහෙම දෝමනස්යක්ද නැද්ද? ඇයි? බැඳීම් කියන ඒවා සසර යන්ත හේතු වෙනවද සසර නවතින්න හේතු වෙනවද? ඔව් එතකොට සැපට හේතු වෙනවද දුකට හේතු වෙනවද? දුකට හේතු වෙනවා අනිවාර්යයෙන්. එහෙනම් තව අලුත් බැඳීමක් ඇති වුණා කියලා දැනගන්නකොට ඇති වෙන්නයි යන්නේ කියලා දැනගන්නකොට අපේ මනස මොකද කරන්න ඕනේ? එද නොවිය යුතුක් වුණා නොවිය යුතුක් වුණා කියලා ඒක බැහැර කරන සංඥාව එන්න ඕනේ. දැනට කොහොමද දන්නේ? ඒ දන්න තේරෙනවද අපි හරියටම අදාළ තැනදී අපේ මනස අදාළ ක්‍රියාකාරීත්වයට ආවේ නැත්තම් නේද? කොච්චර දත්පිරිකාවක් මේක සිද්ධ වෙන්නේ නැහැ. හරි? අදාළ අවස්ථාව උදා වෙන හතුරා විසින් මට පහර ලැබෙනකොට මට රිදිලා මම අඳුනගෙන ඒක අයින් කරන්න කටයුත්ත ඒ වෙලාවේ මම සිද්ධ කරේ නැත්නම් සිද්ධ කෙරෙන විදිහට මගේ මනස සකස් වෙන්නේ නැත්නම් මේ කාරණාව සිද්ධ වෙන්නේ ඇත්තටම කියනවා නම් සිද්ධ කරනවා නෙවෙයි ඕක සිද්ධ කෙරෙන මට්ටමට මගේ මනස සකස් කිරීමයි සිද්ධ කළ යුත්තේ ආන් එකට කියනවා පටිසංකා යෝනිසෝ පටිසංකා යෝනිසෝ කියන්නේ යෝනිසෝ මානසිකාරය කියලා කියනවා ඒකට. එහෙම නැත්නම් මොකද වෙන්නේ? බැඳීම් ඇති වෙන්න ඇති වෙන්න ආශ්‍රව වැඩි වෙනවා. ආශ්‍රව වැඩි වෙන්න වැඩි වෙන්න අවිද්‍යාව වැඩි වෙනවා. අවිද්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න තණ්හාව වැඩි වෙනවා. නේද? තණ්හා වැඩි වෙන්න වැඩි වෙන්න උපාදාන වැඩි වෙනවා. ඉතින් භව සකස් හරි. එහෙනම් ඔන්න ඔන්න බෙහෙත් දෙන්න ඕන තරම් දැන් හම්බුණා. නේද? ඇතුළට එනකොටම ඒ ඇතුළට ආපේව යම් විදිහකින් ඇතුළට එනකොටම වළක්ව ගන්න ඕනේ කියලා ඊ සාකච්ඡා කරා. දැන් අපි අද කතා කරන්න යන්නේ ඇතුළට ආපේක නවත්තන්න ඕනේ කියන එක. ඒ විදිහට අපේ මනස සකස් කරගන්න හරි? මම මේකට උදාහරණයක් කියන්නම්. නිලිකුඹ කට්ටක් එනවා. ඇනිච්ච ගමන් මොකද කරන්නේ? ගලවන්නමයි හදන්නේ. ඇයි ඒ? ආ රිදෙන හින්දා නේද? රිදෙන අය තමයි ගලවන්න හදන්නේ. රිදෙන අය තමයි ගලවන්න හදන්නේ. කාගේ හරි කකුල් හිරියටලා තියෙන කියලා හිතන්නේ. අතනේ දැක්කම කකුල් හිරියටලා. එයාට නිදිගුම්බ කට්ටක් ඇහෙනවා. මොකද? ඔව් හේනවා දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නේද? දැනුනොත් තමයි ගලවන්න හදන්නේ. සමහර අයගේ මනස වල් අකුසලයට හිරිවැටලා තියෙනවා. අකුසල් සිද්ධ වෙනකොට අකුසල් සිද්ධ වෙනවා කියලා ඒ ඇත්තෝ දන්නේ නැහැ. හරි? ඒ ඇත්තෝ අකුසල් සිද්ධ වෙනකොට අකුසල් සිද්ධ වෙනවා කියලා දන්නේ නැහැ. ඒක හින්දා මොකද වෙන්නේ ඒ අය ඔහේ ඉන්නවා. ඔහේ ඉන්න තමන්ගේ හිතේ අකුසල් නැగిලා එහෙම දන්නේ නැහැ. තේරෙන්නේ හරියට කිවිවටිට කකුලක් තියෙන කෙරුවොත් නිදි කුඹ කට්ටක් වුණා වගේ. හරිද? අකුසලයක් තමන්ගේ ඉන්ද්‍රිය සීමාව පහු කරගෙන තමන්ගේ මනස්කාරයට ආවා කියලා දැනෙනකොට ආන් එක බැහැර කරන්න ඕනේ බැහැර කරන්න ඕනේ බැහැර කරන්න ඕනේ අර නිදිගුම කට ඇනිච්චාම රිදෙන කෙනා හැම වෙලේම හදන්නේ පුළුවන් තරම් ඉක්මනට ඒක අයින් කරන්න ඕනේ කියලා. ආන් එහෙම අයින් කර ගැනීම සඳහා තමන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය සිද්ධ නොවුනොත් කවදාකවත් අයින් වෙන්නේ අයින් කරේද නැද්ද? අයින් කරන්නේ අන්න ඒ ගානට සකස් කර ගැනීම තමයි පජහති කියලා කියන්නේ. නාදිවාසීති පජහති. නාදිවාසීති පජහති කියලා කියන්නේ. තේරුණාද? එහෙනම් ඒකයි මම හැමදාම ධර්ම දේශනාවක් ආරම්භ කරනකොට කියනවා මේ අතන්ට ඇහිලා තියෙනවද? ධර්මය බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව ක්‍රියාත්මක වෙන විදිහට මානසිකාර්ය සකස් කර ගැනීමෙන් අපේ හිත සකස් කර ගැනීමෙන් තොරව නිවන් දැකීමක් නෑ කියලා. එහෙනම් ඒ ඒ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන විදිහට මගේ මනස හදා ගන්න ඕනේ. හරි? දැන් පින්නත් මේකට එක පැත්තකින් කියනවා මම ඊයේත් මතක් කරා ප්‍රහාණ සංඥාව කියලා. ප්‍රහාණය කරලා දාන්න ඕනේ නැති කරලා දාන්න ඕනේ දුරු කරලා දාන්න ඕනේ කියලා හැඟීමක් උපදින්නේ නැතුව දුරු වෙයිද නැහැ මම මේ අතකින් අහනවා තරහ කියන එක හොඳ දෙයක්ද නැහැ සසර යහපතට හේතු වෙන දෙයක්ද දන්නේ නැහැ. නැහැ. වර්තමාන සැපට හේතු වෙන දෙයක්ද දන්නේ නැහැ. ඇති වෙච්ච තැන සැපයක්ද තරහ? නැහැ. එහෙනම් තරහ කියන එක මාත්‍රයක්වත් මගේ හිතට එන්න ඕන එකක්ද නැති එකක්ද? ඕනෙම නැති එකක්. නේද? තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? බොහෝ අනර්ථයන් සිද්ධ වෙනවා. ඒ මොහොතේ නම් නැති වුණාට හදිස්සියේ මොහොතේ මැරුණොත්, මරණ මොහොතේ දේශතාවක පිටුවිල්ලක් තිබුණොත් නේද? එහෙනම් තරහ කියන එක ඕන දෙයක් නෙවෙයි. අයින් වෙන්න ඕන දෙයක්. ඊයේ දවසේ කීතරයක් හිතුණද දන්නේ තරහ අයින් කළා දාන්න ඕනේ. තරහ ඇති වෙන්නේ නැති විදිහට මගේ හිත සකස් කරන්න ඕනේ කියලා ඊයේ ඊයේ දවසේ කීසරයක් හිතුණාද? ඊයේ සතියේ කීසරයක් හිතුණාද? ඔන්න වැඩි නේද? පොතේ හිතුනේ එහෙම හිතුනේ නෑ. එහෙම හිතුනේ නැත්තම් මගේ තරහා අයින් වෙයිද? අනේ මෙයාට විදවන්න හොඳ නෑ. මෙයා නම් මට යන්න කියන්නේ මං යනවා යන්න. කියලා ඒ තරහම අපේ අයින් වෙන්නේ ඉබේම. ඉබේම අයින් වෙන්නේ නැහැ. තරහ අයින් කරන වැඩපිළිවෙල මගේ මනසින් මට දෙන්න ඕනේ තරහ කියන එක ඔන්න ඇහෙන් රූපයක් දැකලා යම් අමනාපයක් මගේ ළඟ ඇති වුණා ඒක ඇහි සීමාවෙන් නවත්ත ගන්න මට බැරි වුණා දැන් ඇතුලේ තරහ ඇවිල්ලා පිපිරි පිපිරි එනවා එනකොට මට එන්න ඕනේ අදහසක් නොවිය යුත්තක් උනා මේක මං බැහැර කරන්න ඕනේ බැහැර කරන්න ඕනේ බැහැර කරන්න ඕනේ මේක මොහොතක්වත් පියාගන්න හොඳ නෑ කියලා අන්න ඒ අදහස ආවොත් නේද ඒකට මොකද කරන්නේ කියලා බලන්න ආන් ඒකට මොකද කරන්නේ කියලා බලනකොට මොනවද මතකෙට එන්නේ ඔන්න මතකෙට එනවා එතකොට මෛත්‍රිය වඩන්න ඕනේ අනාත්මය වඩන්න ඕනේ එතකොට අන්න තමන් කරලා තියෙන මෛත්‍රිය මෙනෙහි වෙලා කරලා තියෙන අනාත්මය මෙනෙහි වෙලා මොකද වෙන්නේ? ඒක කරලා අරක අයින් කරගන්න කොහොමද කරන්නේ? හරි මේ වෙලාවේ නොවිය යුක්තක් වුණා මේක මං හදන්න ඕනේ. නොකල යුක්තක් වුණා මම මේක සකස් කරගන්න ඕනේ කියලා අපි කොහොම හරි ඒක සකස් කරගැනීමේ වැඩ පිළිවෙලකට යනවා. තේරෙනවද? එහෙම නොවෙන්න මේක සිද්ධ වෙයිද? ආන්ගේ මේක කරන්න මේක කරන්න මේක කරන්න කියලා අපේ තුලින් අතුලාන්තයෙන් අපේ මනසින් රාගයක් නැගෙන වෙලාවට මේක නම් හොඳ දෙයක් නෙවෙයි උනේ මේක අයින් කරන්න ඕනේ මේක බහැර කරන්න ඕනේ කියලා අසුභ වර්ධනය වෙන්නත් හරිද තරහ ඇති වෙන වෙලාවට මගේ මේ ඇහි සීමාව කනේ සීමාව පැනගෙන දේශය කියන එක මට දැන් හටගත්තා එහෙනම් මේක අයින් කරන්න ඕනේ බහැර කරන්න ඕනේ කියලා මගේම මනස විසින් කිව්වේ නැත්තම් ඒක කරන්නේ එහෙනම් ඒ වෙලාවට ඒක ඒ විදිහට කියවේ ඒ විදිහට මගේ මනසෙන්ම පණිවිඩය දෙන්න තත්වයකට පත් කරගන්න ඕනේ. ඊළඟට යම් කිසි බැඳීමක් ඇති වෙමින් ඇති වෙන මට්ටමකට එනකොට මරණය මෙනෙහි වෙලා මේ කුමන බැඳීමක් හරි මට මේ මරණයදී ඉවර වෙනවා නැත්නම් ඊට කලින් ඉවර වෙනවා ඒවායේ අනිත්‍ය ස්වභාවය තියෙනවා කියලා මරණ සතිය ඊට කලින් කරපු මරණය මතක් කරගෙන මේක බැහැර කරගන්නත් හරිද ප්‍රමාදී බව ඇති වෙනකොට බොහෝ අලස වෙලා කුසීත වෙලා කටයුතු කරනකොට බුදුරජාන් වහන්සේ ගැන මෙනෙහි වෙලා බෝධිසත්වයන් ගැන මෙනෙහි වෙලා තමන්ගේ පැත්ත નિවැරදිව සිද්ධ වෙන්නත්. ඉතින් කියනවා නම් චිත්ත විසුද්ධියක් ඇති කර ගැනීම සඳහා මීට පෙර අපි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියලා කතා කරා. චිත්ත විසුද්ධියක් ඇතිවීම සඳහා අපේ අතුලාන්තයෙන් එන ප්‍රහාණ සංඥාව තමයි නැත්නම් හිත එකඟ කර ගැනීම සඳහා හිත නොයේකුත් අකුසලයන්ට එන්න නොදී වළක්වා ගැනීම සඳහා අපේ ඇතුළෙන්ම ඒ ආයුතු අපේ මානසිකාරයමයි මේ වැඩේ කරන්න ඕනේ. අන්න ඒ වැඩ පිළිවෙල තමයි පජහති කියලා කියන්නේ. කාම විතරකයක් වෙනකොට ඒ විතරකය අයින් කරන් අයින් කරන්න දුරු කරන්න. නැති කළ දාන්න. ඒ කියන්නේ ඒක ඒක මගේ හිතේ පළපදියම් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න. හරි. ව්‍යාපාදයේ තර්කයක් වෙනකොට ඒක ඒ විදිහට අයින් වෙන්න. විහිංසාවේ තර්කයක් වෙනකොට ඒක ඒ විදිහට අයින් වෙන්න. අකුසලයක් වෙනකොට ඒක ඒ විදිහට අයින් වෙන්න හේතු වෙන මානසිකාරය තමයි යෝනිසෝ මානසිකාරය. අන්න ඒක ඒ එන්න ඒක තමයි ප්‍රහාණ සංඥාව කියන්නේ. මෙතෙන්දී විනෝදනා පහතබ්බා කියලා කියන්නේ මෙන්න මේකයි. හරි? විනෝදනය නැති කිරීම, දුරු කිරීම, දුරින්ම දුරු කිරීම සඳහා අපි ඇති කර ගන්නා වූ අපි ඇති කර ගන්නා වූ අපේම මනස දෙන පණිවිඩය. ඉතින් මේක දෙන විදිහට සකස් කරන්නේ කොහොමද? මගේ මනසෙන් මේ පණිවිඩය මට එන්න ඕනේ. නිකම් මිනිස්සෙක් දෙසරයක් තුන්සරයක් අපේ ගෙදර ඇවිල්ලා යනවා. ටික දවසකින් දැන තමයි දැනගන්නේ මෙයා මගේ වටින දේවල් පැහැරගෙන ගිහිල්ලා කියලා. දැනගත්තට පස්සේ වටින දේවල් පැහැරගත්තා මට බාධාවක් වුණා මගේ යහපතට පාඩු වුණා කියලා දැනගත්තට පස්සේ ආයතරයක් මෙයා එයි කියලා ඒ භයානකකම ඒ අනර්ථය මට සිද්ධ කරපු අනර්ථය ඉදිරියේදීත් අනර්ථයක් සිද්ධ කරනවා කියලා දැනගත්තට පස්සේ ආය එයා එයි කියලා මං විමසිලිමත් වෙනවද නැද්ද? හරිද? අන්න බලන්න අන්නේ වගේ මේ නොයේකුත් අකුසල වේගයන් කාම විතර්ක, විහාපාද විතර්ක, විහිංසාව විතර්ක ඇති වෙලා මගේ හිත දූෂණය වුණා, මගේ හිත විනාශ වුණා, මගේ හිත නැති වුණා කියලා මම දැනගන්නකොට දැනගත්තොත් මෙනෙහි කරොත් ඒකෙන් සිද්ධ වෙන ආදීනවේ මෙනෙහි කරොත් හරිද? හොඳට ආදීනව මෙනෙහි කරනවා. මම ඒ වෙලාවෙම ඒ වෙලාවෙම ඒ වෙලාවෙම ඒවා බහැර නොකරපු එකෙන් මොකද උනේ මේවා කලබදියම් වුණා. නේද? යන්තම් දැනෙනකොටම මේක මගේ මනසේ මනසට ඇතුල් වුණා. දැන් ආයෙ මතක් වෙනවා. මම දැන් අර කිව්වේ රූපයක් දැකලා ඊට පස්සේ මට මතක් වෙනවා මේ ඒ කියන්නේ දැන් රූපයක් දැකලා මම එතන යනකොට මට ආයෙ මතක් වෙන්න පටන් ගන්නවා දැන් මේ ප්‍රිය රූපයක් දැකලා. ආන්ගේ මතක් වෙන්න පටන් ගන්නකොට මම දැනගන්නවා ඇහි සීමාව පැන්නක් කියලා. එතකොට මේක මතක් වෙවි මතක් වෙවි කාම විතරක ගොඩ ගැහි ගැහි ගැහි ගැහි ආයතරයක් මේ ඒක එන්නෙන් එන්නෙන් ආසාවල් වර්ධනය කරගන්න ඉස්සෙල්ලා මම ඒක අසුබය වඩලා ඉක්මනට බැහැර කරගත්තාම පින්නත් මේ පසුව එන කරදර එනවද? නෑ. එහෙනම් අන්න ඒ වෙලාවෙම හරියටම බෙහෙත් දෙන්න ඕනේ. නේද? ප්‍රහාරය එල්ල කළ යුතු දැනදිම ප්‍රහාරය එල්ල කෙරෙන විදිහට මගේ මනස සකස් කර ගන්න ඕනේ. මගේ මනස සකස් කරගන්න ඒකට කියනවා පජහති කියලා. හරි. ඉතින් මෙන්න මේ මානසිකාරයට කියනවා යෝනිසෝ මානසිකාරයක්. ඒ විදිහට සකස් කරගත්ත කෙනෙකුට ටික දවසකින් මොනවා වේද? තරහ කෙනකොට එයාගේ හිතම කියනවා එයාගේ හිත කියනවා තරහ කෙනකොට තරහ ඇති වෙන දෙයක් ඇති වෙනකොට එයාගේ හිත කියනවා මේක බැහැර කරන්න මේක බැහැර කරන්න කියලා. බැහැර කරන්න කියලා කියනවා විතරක් නෙවෙයි මෛත්‍රිය වැඩිමින් බැහැර කරන්න පුළුවන් කියලාත් කියනවා. ඊර්ෂ්‍යාවක් කෙනකොට කියනවා මේක බැහැර කරන්න බැහැර කරන්න ඕක හොඳ එකක් නෙවෙයි කියලා මුදිතාව වර්ධනය කිරීමෙන් ඒක කරන්න පුළුවන් කියන එකත් ඒක එතෙන්ට යොදවලා දෙනවා අනිත් එක. අපේ හිතෙන්ම යොදවලා දෙනවා. හරිද? හැබැයි කලින් එහෙමනම් මෛත්‍රිය වර්ධනය කරලා තරහක් ඇති වෙනකොට ඒ තරහ හැඟීම ජනිත වෙනකොට අපේ හිතේ මොකක් හරි එක්ක තරහ ඇති වෙනකොටම ඒ ඇති වෙන තරහ එක්ක මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නේ නෑ ඒකට ප්‍රතිවිරුද්ධ මෛත්‍රිය පසක් කරලා දීලා මට අඳුන්නලා දීලා මං කලින් කරපු මෛත්‍රිය නැත්තම් මං කලින් කරපුවා හේ තියෙනවා නේද එතකොට ඔන්න දැන් තමයි මෙයාගෙන් වැඩක් ගන්න පුළුවන් දැන් තමයි වැඩක් ගන්න පුළුවන් කියලා මෛත්‍රිය පින්නත් අපිට අඳුරලා දීලා ඒ කියන්නේ අපේ හිතෙම නගනවා හරිද ඒක මෛත්‍රියෙන් පුළුවන් ওই තරහ අයින් කරන්න පා මෛත්‍රිය වැඩි ඒකට නේද කියලා අන්න අර අකුසලයට ප්‍රතිවිරුද්ධ තරහ කියන අකුසලයට ප්‍රතිවිරුද්ධ මෛත්‍රිය වර්ධනය මෛත්‍රිය සංඥාව ඇති කරවලා ඒක වර්ධනයක් කරනවා මේ ප්‍රධාන සංඥාව හරිද ප්‍රධාන සංඥාව මට දැනෙන්න ඕන අන්න ඒක දැනෙන එකක් එයා මොකද කරන්නේ? මට අර ප්‍රති අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලය පසක් කරලා ඒක වර්ධනය කරන්න ඒක වර්ධනය කරන්න කටයුතු කරනවා. හරි? ඉතින් අන්න ඒ தත්තට අපේ මානසිකාරය පත් කරගන්න ඕනේ. අන්න ඒ தත්තට අපේ මානසිකාරය පත් කරගන්න ඕනේ. එහෙම වුණොත් මොනවා වෙයිද? මගේ හිත එක අරමුණක හැමම ගන්න කුසල අරමුණේ හැමම හැඳිනවා පින්නත්. කාලයක් යනකොට ගන්න කුසල අරමුණේ රැඳෙනවා. ඇයි කිසිම අකුසලයකට එන්න දෙන්නේ නැතුව කුසලයන්ගෙන් ඒකට ප්‍රතිවිරුද්ධ කුසලයන්ගෙන් මගේ හිත ඒ කුසලයන් නැගෙන විදිහට මගේ මානසිකාරය සකස් කරලා තියෙන්නේ. එතකොට ඉතින් ඔය නේද දරුවෝ ගැන හිත හිත පැය ගණන් ඉන්නේ නැහැ. කවුරුහරි කියපු වචනයක් ගැන හිත හිත පැය ගණන්. ඒකනේ කියන්නේ විතරක් කියන්නේ ඒවානේ. කාම විතරක් කියලා කියන්නේ තමන් කැමති දේවල් ගැන පැය ගණන් හිතේ දිනවනේ. දැන් දකින්නම් දෙයි. දැන් අහන්න හම්බේ නේද දැන් විඳින්න හම්බේ කියලා දැන් දැන් එද හෙට එනවනේ අනිද්දා එනවනේ කිය කි දන්නවනේ නේද එහෙම නොවී තියෙන්න ඕනේ ඒ වගේම ව්‍යාපාද විතරකත් එහෙමයි ඉන්නවා කෝ හම් වෙනකන් තමයි ඉන්නේ ඈ මට මෙහෙම කියලා තියෙනවා මෙහෙම කිව්වා තමයි හිතේ තියෙන්නේ ඒ වලින්ද නැහැ හරි විහිංසාව විතර කියන්නේ එහෙමයි මම කියලා ටික කියන්නම්කෝ මං ගස්වන්නම්කෝ එයා රිද්දවන විදිය වැඩ කරන රිදෙන වැඩ කරවන්න හදන අපේ හිත ඒවා කරන් හදනකොට නේද? තරහකාරයා ගැන එහෙම කොහොමද? පුලි තරහක් කෙනෙක් එක්ක ඇතුණා මම ඔක්කොම පැත්තකින් තියලා මම මෙහෙම අහන්න. අත් කැඩේවා, කකුල් කැඩේවා, බෙල්ල කැඩේවා කියලා එහෙම ප්‍රාර්ථනා කරලා තියෙනවා. හ්ම්. ආගහරි බෙල්ල කැඩෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. අත් කැඩෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. නෑ. හොඳට විශ්වාස නැහැ. හන්දාවක් ඇවිල්ලා අපේ තාත්තට කවුරු හරි බැනලා යනවා. වේදමක උදාහරණයක් විදිහට අපේ තාත්තට නොකල යුතු දෙයක නිකන් නොකරපු දෙයකට බැනලා යනවා. හරිද? උදේම ආරංචි වෙනවා බයිසිකලෙන් වැටලා එයාගේ අතක් ඇරලා කියලා. මොකද අපි කියන්නේ? හොඳ වැඩේ කියනවද නැද්ද? හොඳ වැඩේ කියන හොඳ වැඩේ කියලා නිකන් දෙන්න තව එකක් තියෙනවා මොකද්ද? එක අතක් නෙවෙයි. අනිත් අතත් කැඩෙන්න දෙන්නේ කියනවා. එහෙනම් අක් කැඩේවා කියලා ප්‍රාර්ථනාවක් නැද්ද? තියෙනවා. නේද? ආන් මොන විතර්කද? හිංසාකාරී විතර්ක. විහිංසාව විතර්ක නෙවෙයි. නේද? හිංසාකාරී අනුන්ට හිංසා කරන විතර්ක තියෙනවා අපි ළඟ නෑ නේද? අනුපද කියන්නේ ඇයි? නේද? කවුරුහරි හොඳට ලොකුකම් කියන කෙනෙක් ඉන්නවා. හරියට අපි ලොකුකමෙන් ප්‍රශ්න දානවා. දැන් මොකද කරන්නේ? ඔන්න ආරංචි වෙනවා එයාගේ දරුවෙක් විභාගය අසමත් වෙලා කියලා. එයාගේ දරුවෙක් විභාගය අසමත් වෙලා කියලා ආරංචි කරනවා. එතකොට මොකක්ද අපිට හිතෙන්නේ? හොඳ වැඩේ. දැන් මහ හොඳයි කියලා උපන් ටික අඩුයි කියලා හිතනවා. එහෙනම් ඇයි අන්න හිංසාවක්. යාර හිංසාවක්. ඒ හිංසාවට මම කැමතියි. තරහයි නම් හිංසාවට කැමතියි. හරි. අන්න ඒ විතර්ක අයින් වෙන්න ඕනේ. මාත්‍රයක්වත් කිසිවෙකුට රිදවන්නේ නැහැ. මාත්‍රයක්වත් කිසිවෙකුට රිදවන්නේ නැහැ කියන හැඟීමක් අපිට දෙන්න ඕනේ. ඉතින් අන්න එහෙම එන එන එනේන විතර්කයට අවශ්‍ය කරන ප්‍රතිවිරුද්ධ කුසල විතර්කය ඇති කරවමින් ඒ විතර්ක වලට එන්න දෙන්නේ නැතුව කටයුතු කරන්න කවුරු හරි මේ වැඩේ යොදවන්න ඕනද නැද්ද? අපි කෙනෙක් යොදවන්න ඕනේ. ඔයා මගේ හිත දිහා බලන් ඉන්න. හරි? බලාගෙන ඉඳලා මට වැඩ වගේක් තියෙනවා. හරි. අකුසලයක් මොකක් හරි එනකොට අන්න අර පැත්තේ මං හදපු කුසල් වගේක් තියෙනවා. ඒකෙන් අරකට දාලා අරක යට කරලා තියන්නේ. ආවොත් එහෙම කරලා තියන්නේ. අර මුල් කාර්යයක් තියලා යනවා වගේ නේද? අර පැත්තෙන් හොරුවාවොත් මෙන්න මෙතන මං උදැල්ල තියලා තියෙනවා, පොල්ලක් තියලා තියෙනවා නේද? ඈ දීලා එලවන්න. කියලා යනවා වගේ කොයි වෙලාවක හරි මගේ අතුලාන්තයෙන් මෙන්න මේවා ආවොත් අරවා අරගෙන හරියටම එතෙන්ට යොදවලා හරිද? ඒවා අයින් කරන්න කාට හරි බාර දෙන්න වෙනවද නැද්ද? දැනට ඒවා වෙනවද? දැනට තරහ ආපුවම මොකද කරන්නේ? තරහම මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නවා. ඊර්ෂ්‍යාව આવොත් ඊර්ෂ්‍යාව මෙනෙහි කර කර ඉන්නවා. නේද? ආදරයක් આવොත් ආදරයෙන් මෙනෙහි කර කර ඉන්නවා. නේද? එහෙනම් ඒ වගේ අකුසලයන් එනකොට ආවා කියලා අඳුරගෙන ඒ ඒකට ප්‍රතිවිරුද්ධ දේ කරලා ඒක යටකරන්න කියලා කාට හරි බාර දෙන්න වෙනවද නැද්ද? ඔව් කාට හරි බාර දෙන්න වෙනවා. කාටද ඒ බාර දෙන්න වෙන්නේ? අපේම මනසට නේද? අන්න ඒ මනස ඒ වැඩේ කෙරෙන විදිහට හදපුවාම ඒ වැඩේ කෙරෙන විදිහට හදපුවාම ඒකට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. තේරුණාද? ඒ වැඩේ කෙරෙන විදිහට මගේ මනස සකස් වුනහම ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය හරිද දැනට ඒක හදලත් දන්නේ අදාගෙන යනවා <laughs> නේද අදාගෙන යනවා තාම ඉවර නෑ ඉක්මනට හදන්න වෙනවා හැබැයි ඇයි හොරු පයින් පරිසරයක ඉන්නවා නම් අපි නේද? අනිත් ඔක්කොම වැඩවලට ඉස්සලා කරන්නේ මොකද්ද? වැට ගහලා ආරක්ෂාව හදාගෙන තමයි ඉතිරි වැඩ පටන් ගන්න. නේද? ඒ වගේ හොරු පයින් පරිසරයක අපි ඉන්නේ මේ හිතට නොයේකුත් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක අටස් වෙනවා. එහෙනම් ඉක්මනට ඒකට අනිත් පැත්තට වැඩ පිළිවෙල හදන්න ඕනේ. මේ පණිවිඩය දෙන්න ඕනේ. මේ මෙන්න මේකෙන් අයින් කරන්න, මේකෙන් අයින් කරන්න කියලා. ඒකයි මම කිව්වේ ඔක හරියම වැදගත් අවස්ථාවක් කියලා. නේද? ඇයි මොන දේ දැනගෙන හිටියත් වැඩක් නෑ නේද? අදාළ වෙලාවට ඒක යෙදෙන්නේ නැත්තම්. කොච්චර මෛත්‍රිය වඩලා තිබ්බත් වැඩක් නෑ තරහ ගිය වෙලාවට ඒක යෙදෙන්නේ නැත්තම්. කොච්චර අසුබේ වඩලා තිබ්බත් වැඩක් නෑ. ඒක අසුබේ ගැන කතා කරලා තිබ්බත් වැඩක් නෑ. රාගාදී කෙලෙස් ධර්ම උපදිනකොට සුභහැඟීම උපදිනකොට ඒකට එතෙන්ට යෙදෙන්නේ නැත්තම්. එහෙනම් යෙදෙන්න අවශ්‍ය කරන යොදන්න අවශ්‍ය කරන මානසිකාරයයි මේ ප්‍රහාණ සංඥාව කියලා කියන්නේ නැත්නම් මේ පජහති කියලා කියන්නේ. හරි. එහෙනම් මට කරන්න වැඩක් තියෙනවද නැද්ද දැන්? ඔය જાතියේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඔය જાතියේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඒ ගැන අපි තදින් මෙනෙහි කරලා තියාගන්න ඕනේ මම මේක සකස් කරගන්න ඕනේ කියලා. මගේ මනසම තමයි මාව නිවනට තල්ලු කරන්නේ, මාව අපායට තල්ලු කරන්නේ. නේද? මගේ මගේ මානසිකාරයම තමයි මෙතන සකස් වෙන මානසිකාරයම තමයි මාව නිවනට تعلق කරන්නේ මාව අපායට تعلق කරන්නේ. හවුද නැද්ද? එහෙනම් නිවනට تعلق කරන විදිහට මම මගේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. හොඳයි. ඊළඟට අපි හිතමු මම මේ අත්ංගෙන් අහන්නම් අපිට මොකක් හරි වේදනාවක් ඇති වෙලා ශරීරය පරීක්ෂා කරන්න යනවා. පරීක්ෂා කරන්න ගියාම දොස්තර මහත්තයා කියනවා පිළිකාවක් කියලා. පිළිකාසයිදයක් ඇතිලා තියෙනවා. අපිට කියනවා ශල්‍ය කර්මයක් කරගන්න කියලා. හරිද? අපි මොකද කරන්නේ? එහෙනම් තව අවුරුදු 5කින් විතර කරනවා. මාස 6කින් කරනවා. එහෙම ඉන්නවද? නැහැ. ඉක්මනටම කරගන්න ඕනේ කියනවා. ඇයි ඒ? ඔපරේෂන් එක කරේ නැත්නම් ඇයි කල්දදා හිටියෝ? කල්දදා හිටියොත් ඉක්මනට ඒක වර්ධනය වෙනවා. නේද අපිට කවුරු කියනවා මේ කකුලේ පොඩි අදයක් තියෙනවා ඒක නැත්නම් ඇහි පොඩි දෝෂයක් තියෙනවා ඒක හදාගන්න කියලා. ඒකට අපිට විතර හදිස්සියක් නැහැ. නේද කකුලේ අපිට අදයක් තියෙනවා ඉතින් ඇවිදින්න පුළුවන් පොඩි අදයක් තියෙනවා. කියන එක කවදාරි හදාගන්න කියලා. එතකොට ඒකට හදිස්සියද? නැහැ. හැබැයි පිළිකාවක් තියෙනවා කිව්වොත් හදිස්සිය. ඇයි ඒ හානි වෙන හින්දා. හොඳයි. ඒ වගේ පින්වත්නි ඔය සමහර අකුසලයන් තියෙනවා අපිට මේ ඇතුළට ආවොත් ගොඩ ගැහෙන ගතියේ තියෙන අකුසලයන් තේරලා තියෙනවා. තරහයි තනක පොඩ්ඩක්. මට යම් කිසි කෙනෙක් ගැන තරහක් ඇති වෙනවා ඇති වුණොත් එහෙම ඒ ඇති වෙන තරහා මම එදා හැන්දෑවේම හැන්දෑවක ඇති වෙච්ච තරහා හැන්දෑවෙම මෙනෙහි කරලා බහැර කරේ නැත්තම් උදේ වෙනකොට අඩු වෙනවා වැඩි වෙනවද? තවත් දවසක් ගියොත් තවත් වෙනවා. හරියට මොකක් වගේද? තුවාලයකට එකතු වෙන සරව වගේ හරියට මොකක් වගේද? පිළිකා ස්ටයිලයක් වගේ. හරිද? අපි ඊර්ෂ්‍යාව තියාගෙන ඉන්නවා, ක්‍රෝධය තියාගෙන ඉන්නවා, වෛරය තියාගෙන ඉන්නවා, මාන්නය තියාගෙන ඉන්නවා. ඒ වගේ නොයේකුත් දේවල් රාගාදී කෙලෙස් ධර්ම වලට අදාළ අකුසල් අකුසල් තවත් තරහට අදාළ අකුසල් අපේ సంతානගත වුණොත් එහෙම මොකද වෙන්නේ පිළිකා සෛලයක් වෙන්නවා වාගේ තුවාලයකට සරව එකතු වෙනවා වගේ දැන් තුවාලය සුද්ධ කරනකොට කොහොමද සුද්ධ කරන්නේ කියලා සුද්ධ කරන්නේ සරව තියෙනවා නම් ඔක්කොම ටික මේ සුදු පාට චුට්ටක් හරි තියෙනවා නම් ඔක්කොම අයින් කරලා තමයි බෙහෙත් දාන්නේ ඇයි ඒ තිබ්බොත් මොකද වෙන්නේ ආය ආය ආය ආය ඒකට සරවම එකතු වෙනවා. සරව තියෙන තැනට සරව එකතු වෙනවා. කුණු තියෙන තැනට දැන් පාරවල් තියෙන කුණු ගොඩවල් නේද? පාරවල් කුණු ගොඩවල් දෙක තුනක් මොන හරි කුණු කුණු ටිකක් එක තැනකට ගිහින් දැම්මම මොකද වෙන්නේ? හැන්ද එළ බලන එතන කුණු ගොඩා නේද? එහෙනම් කුණු තියෙන තැන් වලට කුණු එකතු වෙනවා. සරව තියෙන තැන් වලට සරව එකතු වෙනවා. ඒ වගේ අකුසල් තියෙන තැනට තව අකුසල් එකතු වෙනවා. එහෙනම් අකුසලයක් සකස් වුණා කියලා දැනනකොට ඒ අකුසලය අපිට අදහසක් එන්න ඕනද නැද්ද මම මාත්‍රයක්වත් නැතුව අයින් කරන්න ඕනේ මාත්‍රයක්වත් නැතුව අයින් කරන්න ඕනේ පොඩ්ඩක්වත් නැතුව අයින් කරන්න ඕනේ කියලා අදහසක් එන්න ඕනද නැද්ද තරහ කවන කාත් එක්ක හරි ඒ තරහ සම්පූර්ණයෙන්ම අයින් වෙනකම් මම කටයුතු කරන්න ඕනේ හරිද ඊර්ෂ්‍යාවක් ආවනම් කාටේ හරි ඒ ඊර්ෂ්‍යාව සම්පූර්ණයෙන්ම අයින් වෙනකම් මම කරන්න ඕනද? කරන්න ඕනේ. ඒ වගේ අපිට යම් කිසි අකුසලයක් වෙනකොට ඒ අකුසලය පොඩ්ඩක්වත් ඉතුරු නොකර පොඩ්ඩක්වත් ඉතුරු නොකර මම ඒක බැහැර කරන්න ඕනේ බැහැර කරන්න ඕනේ බැහැර කරන්න ඕනේ කියලා අයින් කරන්න ඕනේ කියලා මගේ సంతානෙන්ම ඒ අයින් කරන වැඩේ සිද්ධ වෙන්න ඕනද නැද්ද? දැන් පිළිකාවක් ආවම පිළිකා සෛලය අයින් කරන්න කෙනෙක් ඉන්නවා කවුද? සල්ලි වෛද්‍යවරයා ඒක අයින් කරලා දෙනවා මට. මම ඒක යාර බාර. තුවාලයක බෙහෙත් දාන්න ගියාම ඒක ඒ තුවාලේ සරව අයින් කරන්න කෙනෙක් ඉන්නවා. ඒ කවුද? ඒ බෙහෙත් දාන එක්කෙනා. නේද? එතකොට හිතේ අකුසලයක් ආපුවාම ඒකත් අයින් කරන්න ආවොත් අයින් කරන්න කියලා බාර දෙන්න ඕන කෙනෙක් ඉන්නවා. කවුද? මානසිකාරය නේද? මගේ මානසිකාරයට පින්නත් මම බාර දීලා තියන්න ඕනේ. වැවෙන අකුසලයක් આવොත් ඒක වහාම මාත්‍රයක්වත් නැතුව අයින් කරන්න. මොකද එව්ව නම් තියාන් හිටියොත් හරියන්නේ නැහැ. වැවෙනවා වේගෙන් වැවෙනවා පිළිකාර වැවෙනවා වගේ වැවෙනවා කියලා අන්න එන්න ඒ විදිහේ හැඟීමක් නොතිබුණොත් අපිට පින්නත් මේ ඒ වැඩේ වෙයිද? ඒ වැඩේ වෙයිද? මගේ මනස මට පණිවිඩය දුන්නේ නැත්නම් මේක දැන් බැහැර කරන්න මේක දැන් බැහැර කරන්න කියලා ඒ වැඩේ කවදාකවත් වෙයිද නෑ සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ නෑ සිද්ධ වෙන්නෙම නෑ එහෙනම් මේ අකුසල් අයින් කරන වැඩපිළිවෙලේ ඔන්න ඔය මානසිකාරය ප්‍රහාණ මානසිකාරය කොච්චර වටිනවද නේද ආන්ගේ මානසිකාරය හදන්නේ කොහොමද එතකොට හොඳට මෙනෙහි කරනවා මේ විදිහට මම අතීතයේදී නොකරපු හින්දා මට දැන් ලැබිලා තියෙන ආදීනවයන් මේ විදිහට අතීතයට මෙනෙහි නොකරපු හින්දා අතීතයේදී මම මෙනෙහි නොකරපු හින්දා මට ඒ ආනිසංස සහිත කුසල් වර්ධනය කරගන්න ලැබුණේ නෑ කියලා ආනි ආදීනව සහ ඒක නොකිරීමෙන් ඇතිවන්නා වූ ආදීනවත් ඒක කිරීමෙන් ලැබෙන්නා වූ ආනිසංසත් නැවත නැවත නැවත නැවත නැවත නැවත අපි හොඳින් මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මොකද වෙන්නේ? මගේ මනසම මොකද කරන්නේ? එහෙම මෙනෙහි කරලා ඒක කරන්න ඕනේ. හරිද? ඒක කීප වතාවක් කීප වතාවක් ඒකම ඒකම නැවත නැවත නැවත නැවත සිද්ධ කරපුවාම කාලයක් යනකොට මගේ මනසම මොකද කරන්නේ? අන්න වැඩේ කරන්න මට බලපෑම් කරනවා මේ කොහොමද ඉඳලා හරියන්නේ නැහැ මේ ගුණ ගොඩ අයින්ම කරන්න ඕනේ නැහැ හරිද? මේ ගුණ ගුණවල තියාගෙන හරියන්නේ නැහැ තියාගෙන හරියන්නේ නැහැ කියලා මගේ මනස මගේ මනස විසින්ම ඒ අදාළ කෘත්‍ය සිද්ධ කරනවා. අන්න ඒ සිද්ධ කෙරෙන මට්ටමට ඒක හඳුනගෙන ඒක ඒ જાති එකක් කියලා හඳුනගෙන ඒ සිද්ධිය සිද්ධ කෙරෙන මට්ටමට මගේ సంతානෙ වර්ණහම කියනවා ආදිවාසීති පජහති විනෝදේති හරිද ඒක ඇත්තටම අපිට ලැබෙනා වූ ප්‍රහාණය තමයි සමුච්ඡේද ප්‍රහාණය පළවෙනි එකේදී ඇති වෙන ප්‍රහාණය පදාංග ප්‍රහාණය දෙවෙනි පියවරේදී ඇති වෙන ප්‍රහාණය විස්තම්බන ප්‍රහාණය අර අර ඉස්සෙල්ලා මම කිව්ව අර එනේ එනේ කයින් කරනවා අයින් කරනවා කියලා ඒකෙන් අපිට පුළුවන් ඇත්තටම ධ්‍යාන බලයකට යන්න හරිද චිත්ත ඒකාග්‍රතාවයකට යන්න තුන්වෙනි වතාවේ දැන් අපි ඔය කිව්ව කාරණාවදී ඇති වෙන ප්‍රහාණයට කියනවා සමුච්ඡේද ප්‍රහාණය අපලම දානවා කියන හැඟීම. අපලම දානවා ඒ එන්න තියෙන පොල් ගහ මැදින් ගැපුවා වගේ. හරි. ඊළඟට තව જાතියක් තියෙනවා පින්නත් නේ මේක මේ අත්තන්ට තේරෙලා ඇති හොඳට. සමහර අකුසලයන් දැන් අපි තමයි ගොවිපලක් කරනවා. හරිද? ගොවිපලක් කරනකොට දැන් හරක් වගේ පයින්න මේ ගොවිපලට සැරෙන් සැරේ. මම මොකද කරන්නේ හොන්ට කෙවිතක් තියාගෙන දෙනවා. හරිද? කෙවිතක් තියාගෙන ගහනවා. ගහපු ගම ආයෙ කාලෙකට එන්නේ නැහැ. අපි දෙක තුනකට එන්නේ නැහැ බය වෙච්ච පාර. දැන් මං කෙවිත විදි කරලා දානවා. ඇයි? ආයෙ ඕන වෙනවා. ඇයි මං දන්නවා ඔය පාරේ රහ නේද? අඩු වුණ ගම ආයෙ සතා මෙහෙනවා කියලා දන්නවා. නේද? කෙවිත විදි කරලා දාන්නේ නැහැ. මොන කවුරු හරි කියනවා අහවල් කන්දෙන් එහාට ඔයා එක සැරයක් හරි ඔය සතුටු කෙලවලා දාලා ආවොත් ආයෙනම් එයාලට මෙහෙට එන්න බෑ. මම මොකද කරන්නේ බත් වල කුත් දඩගෙන. ආයෙත් ඕන කරලා කලමනක් දැස්ති කරගෙන. ඒ විතරවල දෙක තුනක් අරගෙන මොකද කරන්නේ? යනවා. එක දවසක් මොකද කරේ? කන්දෙන් එහාටම තල්ලු කරලා දාලා හරි? කන්දෙන් එහාටම තල්ලු කරලා දාලා දැන් මොකද වෙන්නේ? දැන් මම කෙවිතතරන් ආපහු වෙන්නේ කොහොමද? උඩ පැන පැන එන්නේ නේද? කොහොමද කෙවිත විසි කර කර එන්නේ? අන්තිමට කෙවිතෙන් දැන් මොකද? කෙවිතෙන් ඇති වැඩක් නෑ. මම මොකද කරන්නේ අන්තිමට කෙවිත වීසි කළා දාන්න. ඇයි ආය එන්නේ නෑ කියලා දන්න. <laughs> ඒ වගේ මේ අත්තන්ට තේරෙලා නැද්ද? විතක කාලයකට හොඳට මඩු වෙලා සාන්ත වෙන හිත කාලයකට මොකද වෙන්නේ? හොඳටම ආය කෙලස් වැඩි වෙනවා. මේක භාවනා කරන අය හොඳට දන්නවා. කාලයකට හොඳට හොඳට යටපත් වෙලා සුවදායක ඉන්න පුළුවන්කම තියෙද්දි කාලයකට ආය ඒ කියන්නේ තල්ලු කරපුව ආය එනවා ආය එතකොට නොයන කම්ම තල්ලු කරන්න එතකොට කවදා හරි දවසක මේක ආයේ එන්නේ නැති තත්ත්වයට මම තල්ලු කරලා දාන්න ඕනේ තල්ලු කරලා දාන්න ඕනේ කියලා අරයට අර කන්දෙන් එහාට හරක් ටික දානකම් විසිලා නෑ අන්න ඒ වගේ වීරයෙන් ඊතා වීරයෙන් අපිට ආය එන්නේ නැති වෙන මට්ටමකට මේ කෙලෙස් අයින් කර දැමීමේ අරමුණක් අදහසක් තියෙන්න ඕන ඒ වැඩේ කාට හරි බාර දෙන්න ඕන. ඔයා එලවන්න ඕනේ, ආය එන්න තියෙන්න මෙලවන්න ඕනේ, ආය එන්න තියෙන්න මෙලවන්න ඕනේ කියලා. අන්න ඒ වැඩේ කාට හරි බාර දෙන්න ඕන. මගේ හිතේ තියෙන කෙලෙස්. අරක් එලවන්නට වැඩිය මේක හරිම අමාරුයි. කාටද බාර දෙන්නේ? තමන්ගේම මනසකාරය. හරිද? ආන්ගේ මනසකාරය හැදුනහම ඒ මනසකාරයා විසින් ඒ දේ කෙරෙනවා. අන්නේ කෙරෙන தත්තට පත් කර ගන්නවා. ඒකට කියනවා ආදිවාසීති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති. හරිද? ඊළඟට ආය කවරදාකවත් කිසිම විදිහකින් ඇති වෙන්නේ නැති වෙන්නම ඔය කෙලවරට මෙලවල දානවා කියන කාරණාව තේරුම මාර්ගසිත පහල කරගන්නවා කියන එක ඒකත් එක්ක පහල වෙන ඵලසිත මොකද්ද ආය කවදාකවත් ඇති වෙන්නේ නැත්තටට පත් වුණා අනභාවං ගමේති ආය කවදාකවත් හැදෙන්නේ නැත්තරට පත් වුණා අනභාවං ගමේති කියන්නේ එතකොට අන්න ඔය ක්‍රම පහකට අපේ හැම වෙලේම ඔන්න ඔය ක්‍රම පහත් එක්ක ඒ පහ ක්‍රියාත්මක කරන මනස්කාරයක් අපේ හිතේ සකස් වෙන්න ඕනේ ඒක තමයි කියන්නේ පටිසංකා යෝනිසෝ ආසවා විනෝදනයෙන් පහකල යුතු ආස්ව ධර්ම පටිසංකා යෝනිසෝ කියලා තමයි තියෙන්නේ. උප්පන්නං කාම විතක්කම් ව්‍යාමනාදී වාසියති පදහති කියලා තියෙනවා. හරි. එහෙනම් දැන් තේරෙන්න ඕනේ අපිට යන්තම් හරි මේවා කරනවා නෙවෙයි කෙරෙන தත්තට මම මගේ මනසපත් කරනවා කොහොමද ඒ කෙරෙන தත්තටපත් කරන්නේ ආදීනව ආනිසංස කිරීමෙන් ලැබෙන ආනිසංසත් නොකිරීමෙන් ලැබෙන ආදීනවත් නැවත නැවත නැවත නැවත මෙහි කිරීමෙන් ඔන්නේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නේ මේ කොච්චර ප්‍රායෝගිකද කියන්නේ. මේ කරන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද? අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක්. හොඳයි. එහෙමනම් ඒ තමයි අපි බලාපොරොත්තු වෙන විනෝදනා පහතබ්බා කියලා කියන කොටසේ පිළිබඳව සාකච්ඡා කරේ. ඉතින් මේ අත්තන් මේ පිළිබඳව බොහොම අනුග්‍රහයක් දක්වා තමන් බාහුව බලය යොදලා හරියම්ම කරගත්ත ධනෙ විය පහදම් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කරා අන් අයගේ යහපතක් පලකාගෙන ධර්ම ශ්‍රවණය වෙන මානෙක කවුරුහරි ඉඳලා මේ ධර්මය ඇහිලා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඉපදිලා කටයුතු කරන වාරයක් වාරයක් ගානේ නිවන් දකින්න හේතු වෙන වාරයක් වාරයක් ගානේ මේ හැම දිනටම උතුම් නිවන සඳහාම හේතු වේවා මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛං සුසාසනං තිරං රක්ඛං සුදේශනං තිරං රක්ඛං තුමන් පරන්ති Thank you.